ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ මීගලෑව කූරටියාව ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනයේ අනුශාසක විනයාචාර්ය පූජ්‍යපාද මොන්නෑ කුලමේ ධම්මාලංකාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු ආකංකේයං චේ ගහපතයෝ උභෝ ජානපතයෝ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අபிසම්පරායං ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං උභෝච අස්සු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා තේ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සන්ති අபிසම්පරායං ච අඤ්ඤමඤ්ඤං පස්සන්ති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි නි බුදුරජාණන් වහන්සේ දේශකලාවනේ වැඩ වාසය කරනකොට සුන්සුමාරගිරියේහි බේසවක් කලා නම් වූ මිගදායේ වැඩ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ උදෑසනම අවදි වෙලා බුදු කිස නිම කරලා පාත්‍රය සහ සිවුර රැගෙන ඉන්නතුනි උන්වහන්සේ පින්ඩපාතේ වැඩම කරන්ට යෙදුනා නකුල මාතා නකුල පිතා කියන මෙන්න මේ දෙදෙනා මුණ ගැහෙන්න වැඩම කරපු අවස්ථාවේ මේ නකුල මාතා නකුල පිතා කියන මෙන්න මේ දෙදෙනා බුදුරජාණන් වහන්සේට බඳ නමස්කාර කරලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නකුල පියතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ නකුල මාතාව විවාහ කරගත්තේ තරුණ වයසේම ඒ කියන්නේ අවුරුදු 16 දී පමණ නකුල මාතාව විවාහපත් කරගත්තේ. ස්වාමීනි මට දැන් අවුරුදු 80ක් පමණ වෙනවා. මේ කාල පරිච්ඡේදයේ තුල නකුල මාතාව හැර වෙන කාන්තාවක් පිළිබඳව සිතින්වත් ඉක්ම ගියේ නැහැ. එහෙමනම් මගේ කයින් කොහෙන්ද ස්වාමීනි? ඒ විදිහටම නකුල මාතාවත් ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මමත් මේ නකුල පියතුමත් එක්ක විවාහපත් වුණේ තරුණ වයසේම. මටත් දැන් අවුරුදු 80ක් පමණ වෙනවා. ස්වාමීනි මේ කාල සීමාව තුළ නකුල පියතුමා හැර අන් පුරුෂයෙකු පිළිබඳව මගේ සිතින්වත් මම ඉක්ම ගියේ නැහැ. එහෙමනම් ස්වාමීනි මගේ කයින් කොහෙන්ද කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි කැමති අපි දෙන්නම ඊළඟ ජීවිතයේ ඔවුනොවුන් පියෑසින් දකිමින් වාසය කරන්නට මුණගැහෙන්න. ස්වාමීනි අපි ඒක කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව මුල් කරගෙන දේශනා කරන්නට යෙදුණු දහම් පාඨයක් තමයි මාතෘකා කරන්නට යෙදුනේ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ වදාරනවා ආකංකේයුං චේ ගහපතයෝ උභෝ ඥානපතයෝ දිත්තේචේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අபிසම්පරායංච අඤ්ඤමඤ්ඤං පස්සිතුං ඉතින් ගෘහපතිය ඔබ කැමති වෙනවා නම් ඔබලා දෙදෙනා කැමති වෙනවා නම් මේ ජීවිතේත් අඹුසැමියන් වශයෙන් කටයුතු කරමින් ඉඳලා ඕනෝන් ප්‍රයාසින් දකිමින් මේ ජීවිතය ගත කරලා අபிසම්පරායංච මරණයෙන් පසුව ඊළඟ ජීවිතයේත් ඕනෝන් ප්‍රයසින් දකිමින් වාසය කරන්නට මුණගැහෙන්න කැමතිනම් උබෝච අස්සු ඔබලා දෙන්නම යුක්ත වෙන්න ඕනේ සම සද්ධා සද්ධාවෙන් සමාන වෙන්න ඕනේ සම සීලා සීලෙන් සමාන වෙන්න ඕනේ සම ඡාගා ත්‍යාගයෙන් සමාන වෙන්න ඕනේ සම ප්‍රඥා ප්‍රඥාවෙන් සමාන වෙන්න ඕනේ තේ තේ දිත්තේ චේව ධම්මේ අනමඤ්ඤම් පස්සන්ති මේ වගේ සමාන වෙන ඇත්තෝ මේ ජීවිතයේත් ඊටාම සතුටින් ජීවත් වෙනවා අඹ සැමියන් ඒ වගේම අபிසම්පරායං චඤ්ඤවඤ්ඤම් පස්සන්තිති ඒ ඇත්තන් මරණින් පස්සෙත් තව දුරටත් තමන්ගේ කැමැත්ත තියෙනවා නම් මුණ ගැහෙන්න එයත්ෝ මරණින් පස්සෙත් මුණ ගැහෙනවා මේ කාරණාවන්ගෙන් සමාන වෙනකොට බලන්න පින්නතුනි එතකොට සාර්ථකව ජීවිතය ගත කරන අඹසමි යුවලකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔවුනොවුන්ගේ ගෘහ ජීවිතය කොහොමද සතුටින් සාමයෙන් යුක්තව ඊටාම යහපත් ආකාරයෙන් ගත කරන්නේ කියලා. එහෙමනම් මේ ජීවිතයේ සතුටින් ගත කරන්නට නම් සද්ධාවෙන් සමාන වෙන්න කියනවා. සීලයෙන් සමාන වෙන්න කියනවා. ඡාගය අත්හැරීමෙන් සමාන වෙන්න කියනවා. ප්‍රඥාවෙන් සමාන වෙන්න කියනවා. දැන් අද අපි දකිනවා බොහෝ කෙනෙකුගේ ජීවිත පින්නතුනේ මේ කාරණාවන් වලින් සමභාවයකටපත් වෙලා නැහැ පෞල් ජීවිත ගත කරන ඇත්තන්ගේ. ආන්නේ ඒ නිසා සමහර වෙලාවට අපි දකිනවා බොහෝ පෞල් ජීවිත එහි එහිම අඩාල් වෙලා යනවා. ඒ ජීවිතය බොහෝ බලාපොරොත්තු ඇතුව ඒ ඇත්තෝ ආරම්භ කරනවා. හැබැයි එහෙම ආරම්භ කළාට ඒ ඇත්තන්ගේ පෞල් ජීවිත වැඩි කාලයක් ගත කරන්නට අවස්ථාවක් ඒ ඇත්තන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට විවාහ ජීවිතයට පත්වලා මාස ගණනකින් වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම විවාහ ජීවිතයට පත්වලා අවුරුදු ගණනක් ගත වෙනකොට ඒ වගේම දරුමල්ලන් සහිතව අවුරුදු 10කින් 15කින් කෙසේ හෝ වේවා ඔවුන් ඔවුන්ට තමන්ගේ ජීවිතය සාර්ථකව ගත කරන්නට පවුලේ සමගි සම්පන්නව ගත කරන්නට එයත් අන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. කාරණේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණාවන් තම තමන්ගේ ජීවිතයට ගලපගන්නේ නැති හේතුවයි. බුදුදහම කියලා කියන්නේ පින්නතුනි මහා පුදුමාකාර මණික් ආකාරයක් වගේ තමයි. මෙහි කොහොමද සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නේ? ඒ වගේම කොහොමද අධ්‍යාපන කටයුත්තක් සාර්ථකව ඉදිරියට සිද්ධ කරන්නේ? ඒ වගේම කොහොමද සමාජ සම්බන්ධතාවයන් මනාව සිද්ධ කරන්නේ? කොහොමද රටක් රාජ්‍යයක් නිසියාකාරව යහපත්ව පාලනය කරන්නේ රටවැසියට පීඩාවක් නොවි. ඒ වගේම කොහොමද තමන්ගේ ආර්ථිකය ගොඩනගන්නේ? රටක ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද? මේ හැම කාරණයක්ම පින්නතුනි ආර්ථික, දේශපාලනික, නෛතික, භෞතික මේ හැම පරිසරයක්ම බුදුරජාණන් වහන්සේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නට දේශනා කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හරහා ಗುಣධර්ම දියුණු කරගෙන ක්‍රමානුකූලව නිර්වාණගාමී ප්‍රතිපදාව අනුගමනය කරලා කොහොමද සසර දුකින් එතර වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කරන්නට දුනා. ඒක නිසා මේ හැම දෙයක් තුලින්ම බුදුරජාණන් වහන්සේ එල්ල කළේ නිවන දෙසටයි. ආන්න එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු වදනට අනුව තමන්ගේ ජීවිතය පවත්වන කෙනාට සතර කෙලවර කරගන්නේ අමාමහ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගෙන. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අද දවසේ පින්වතුනි මේ මාතෘකා කරන්ට යෙදුනේ අපේ ගෘහ ජීවිතේ විවාහ ජීවිතය දෙදරලා යන්නේ නැතිව කොහොමද සාර්ථකව ගත කරන්නේ මනා පදනමක් ඇතුව කියන එකයි දේශනා කරන්නට යෙදුනේ. සම සද්ධා සද්ධාවෙන් සමාන වෙන්න කියලා කිව්වා පින්නතුනි. කොහොමද සද්ධාවෙන් සමාන වෙන්න කියලා කිව්වේ? කවුද දන්නේ සද්ධාව කොහොමද කියලා? අපි සද්ධාව ගැන කියපුවාම පින්නතුන එකපාරටම එල්ල කරන්නේ තුනුරුවන් කෙරෙහි සද්ධාව. බුද්ධ, ධම්ම, සංඝ කියන මේ තිසරණේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව. නමුත් පින්නතුනි මෙතන ශ්‍රද්ධාව කියලා කිව්වේ ශ්‍රද්ධාවේ මූල ලක්ෂණය තමයි පින්නතුනි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා දේශනා කළේ තථාගතයන් වහන්සේගේ අවබෝධයේ විශ්වාස කිරීම. එහෙනම් මූල ලක්ෂණය තමයි ශ්‍රද්ධාවේ විශ්වාසය. මෙතනදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ එල්ල කරලා පෙන්වුවේ ඔවුනොවුන් අතර හොඳ විශ්වාසයක් ගොඩනගෙන්න ඕනේ. දැන් අර පින්නතුනි දාන වස්තුවක් මහත්ඵල මහානිසංස වෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අபிසද්ධහං කම්ම පලං උලාරං එතනද කිව්වේ කර්ම කර්මඵල පිළිබඳව අபிසද්ධහං අபிසද්ධහං කියලා කිව්වේ මනා විශ්වාසය ඉතින් ආන ඒ වගේම තමයි මෙතන සද්ධා කියලා කිව්වේ පින්නතුනි විශ්වාසය ඒ මූල ලක්ෂණය ගලපලා අරගෙන විශ්වාසය ඉතින් ස්වාමි භාර්යාවන්ට ඔවුනොවුන් කෙරෙහි හොඳ විශ්වාසයක් ගොඩනැගිලා තියෙන්න ඕනේ. ඒ හොඳ විශ්වාසයක් ගොඩනැගිලා තියෙන්න ඕනේ කියලා කිව්වේ ස්වාමියාට භාර්යාව කෙරෙහි හොඳ විශ්වාසයක් ගොඩනැගිලා තියෙන්න ඕනේ. මගේ භාර්යාව මම මාසයක් අවුරුද්දක් නැති වුණත් මා හැර වෙන පුරුෂයෙකු පසුපස යන්නේ නැහැ වෙන පුරුෂයෙකු බලාපොරොත්තු වෙන්නේ නැහැ සොර සැමියෙකු බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන විශ්වාසය ස්වාමියාට බිරිඳ කෙරෙහි පිහිටලා තියෙන්න ඕන භාර්යාව කෙරෙහි. ඒ වගේම භාර්යාවටත් ස්වාමියා කෙරෙහි පින්නතුනේ විශ්වාසයක් ගොඩනැගිලා තියෙන්න ඕනේ. මගේ ස්වාමි පුරුෂයා මාසයක් අවුරුද්දක් මා ළඟ නැති වුණත් මා හැර වෙන සොර අඹුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙන කාන්තාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන අන්න ඒ විශ්වාසය ගොඩනගෙන්න ඕනේ. අන්න ඒකට තමයි කිව්වේ ශ්‍රද්ධා කියලා. ඉතින් ඔවුනොවුන්ගේ ශ්‍රද්ධාව සමාන භාවයකට පත් වෙලා තිබුණොත් පින්නතුනි. ඒ දෙදෙනාම ඒ විදිහට කල්පනා කළොත් අන්න එතන සාර්ථකයි පින්නතුනි. එතකොට ඒ ජීවිතේ යත්තන්ට බොහොම සතුටින් සාර්ථකව ගත කරන්න පුළුවන්. ඇයි? සැකය කියන එක සැකේ නම් වූ දරුණු විස බීජය ඒ ජීවිතවලට බලපවත්වන්නේ නැති නිසා. ඒක නිසා එක් අයෙකුට හරි අවිශ්වාසයක් ගොඩ නැගුණොත් එනතුනේ එතනින් ඒ සැකය දලුදදා දලුදදා එනවා. ඉතින් සමාජයෙන් ඒකටම පොහොර වැටෙනවා පින්නතුනි. විශේෂයෙන්ම වර්තමාන සමාජයෙන් ඉතින් යම් අවස්ථාවක ස්වාමි භාර්යාවන් අතර සැකයක් ගොඩ නැගුණොත් එක් අයෙක් පිළිබඳව නැත්තම් දෙදෙනාට දෙදෙනා කිරීම සැක කළොත් සමාජයේ පින්නතුණි පුදුම විදිහට එයට විස බීජ දමමින් ඒ ඒ සැකේ තව තවත් තීව්‍ර භාවයට පත් කරලා අර විවාහ ජීවිත ඉතාම අභාග්‍යවන්ත ජීවිත බවට පත් කරලම තමයි නතර වෙන්නේ. ආන්න ඒක නිසා ඔබ සද්ධාවෙන් සමාන් විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔවුනොවුන් කෙරෙහි මනා විශ්වාසය ගොඩනැගිය යුතුයි. ඒක නිසා විශේෂයෙන්ම පෞල් ජීවිත ගත කරන ඇත්තෝ මේ ගෘහ ජී ගෘහ බන්ධනයේහි කටයුතු කරන ඇත්තෝ ගෘහ ජීවිතයේ කටයුතු කරන ඇත්තෝ විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ තමන්ගේ විවාහ ජීවිත සාර්ථක කරගන්නට නම් ඔවුනොවුන් අතර විශ්වාසය මනාව ගොඩනගා ගන්න ඕනේ. ඒක නිසා සැකයට දලු දාන්න දෙන්න එපා. විමසීම් සහිතව ජීවිතේ විවෘතව ගත කරන්න ඕනේ. භාර්යාව ස්වාමියාගෙන් විමසීම් සහිතව, එවැගේම ස්වාමියා භාර්යාවගෙන් විමසීම් සහිතව ගත කරන්න ඕන පින්නතුනි. අන්නේ ඔවුනොවුන් විමසමින් ගත කරනකොට ප්‍රශ්න ඇති වෙන ගැටලු විසඳා ගනිමින් ජීවිතය සාර්ථක කර ගැනීමට අවකාශ ලැබෙනවා. ඒ වගේම තමයි සමශීල සීලේනොත් ඔබ සමාන වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඉතින් අපි කොහොමද දන්නේ සීලය කොහොමද කියලා පින්නතුනි? දැන් මෙතනදී සීලය කියපාම් පින්නතුනි එක්කෙනෙක් පන්සිල් ආරක්ෂා කරනවා, තව කෙනෙක් අටසිල් ආරක්ෂා කරනවා, උපෝත සීල ආරක්ෂා කරනවා. එතකොට එහෙම සීලේ වෙනසක් නෙමෙයි මෙතන සීලෙන් සමාන වෙන්න කියලා කිව්වේ. පින්නතුනේ සීලේ ලක්ෂණයේ වශයෙන් ගත්තාමත් සීලේ ලක්ෂණය තමයි කය වචනය දෙක සම්වර කර ගැනීම. එහෙමනම් ඒ අනුව බලනකොට ස්වාමියා භාර්යාව කෙරෙහි කය වචනය සම්වර කර ගන්න ඕනේ. භාර්යාව ස්වාමියා කෙරෙහි කය වචනය සම්වර කර ගන්න ඕනේ. ඔවුනොවුන්ගේ සම්වර භාවය ආරක්ෂා කර ගන්න ඕනේ. ආන්න ඒකයි සීලයෙන් සමාන වෙන්න කියලා කිව්වේ. ඒක නිසා සමහර වෙලාවට මොකක් හරි කාරණයක් නිසා ස්වාමියාට තරහ ගියොත් ක්‍රෝධය ඇවිස්සුනොත් තරහ ගියොත් පින්නතුණි එතකොට භාර්යාවට එතනදී කය වචනේ සම්බර කරගන්න සිද්ධ වෙනවා ටිකක්. මොකද එහෙම නැති වුණොත් ප්‍රශ්න ගැටලු උග්‍රභාවයට පත් වෙලා තමන්ගේ අවසානයේ පෞල් ජීවිතය එහෙම නැත්නම් විවාහ ජීවිත දෙදරලා යන මට්ටමටමපත් වෙනවා පින්නතුනි. ඒ වගේම තමයි බාරාවට තරහ ගියොත් එහෙම ඒ තරහ නිවෙන ආකාරයෙන් උපක්‍රමශීලීව ස්වාමි පුරුෂයා කටයුතු කරන්න ඕනේ. ඉතින් අපි සමාජයේ දකින්නව සමහර වෙලාවට ස්වාමියාට තරහ යනකොට පින්නතුනි ඊට පස්සේ ඒ ස්වාමි පුරුෂයා සිද්ධ කරන්නේ අර gedara තියෙන දේවල් කුඩුපට්ටම් කරමින් ඉතින් අර තව තව ප්‍රශ්න ගැටලු වැඩි වෙන ආකාරයට ජීවිතය විනාශ වෙන ආකාරයටම කටයුතු කරනවා. ඉතින් ඒ වගේම ඒ මොහොතේ සමහර ලාවට භාර්යාවරුණොත් තමන්ගේ කය වචනේ සම්බර භාවයක් නැතුව ඊට වඩා ද්වේෂය ද්වේෂ සහගතව කටයුතු කරන්නට ගියොත් ආන්න එතනින් ඔවුන්ගේ ඒ කායික වාචසික සම්බර භාවයේ හික්මීමක් පැවැත්මක් නැති නිසා පින්නතුනි සමහර වෙලාවට ඒ පෞල් ජීවිත අහවර වෙන්නේ පොලිසි වලින් උසාවි වලින් එවැගේම තමන්ගේ අර දරු පැටවුන් අසරණ භාවයට අනාථ භාවයට පත් වෙලා තමයි නතර වෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ සීලයෙන් සමාන වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්ටේ දුනේ ඔබ එදිනෙදා ජීවිතේ ඔවුනොවුන් ස්වාමි භාර්යාවන් කටයුතු කරනකොට ඔවුනොවුන්ගේ කායික වාචසික සම්වර භාවයේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ. ඉවසිලි ඉවසිලිවන්ත කෙනෙක් බවට පත්වෙන්න ඕනේ. ඉවසීම් සහිත කෙනෙක් බවට පත්වෙන්න ඕනේ. ආන්න ඒකයි සම සීල කියලා කිව්වේ. ඒ වගේම තමයි සමඡාග ඡාග කියලා කියන්නේ පින්නතුනි ත්‍යාගය කියලා කියන්නේ අත්හැරීම. ඉතින් අපි පින්නතුනි ත්‍යාගය පුහුණු කරන්න ඕනේ. විශේෂයෙන්ම ත්‍යාගශීලී පුද්ගලයන් බවට පත්වෙන්න ඕනේ. යම් කැපකිරීමක් කරන්න ඕනේ. සමාජ ස්වාමි භාර්යාවන් ඕනෝන් ජීවත් වෙනකොට තමන්ගේ ජීවිතය අනිත් කෙනා වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න සූදානම් වෙන්න ඕනේ. ඒකටයි පින්නතුණි ඔවුනොවුන් විවාහ ගිවිසගන්නේ. ඉතින් ඒක නිසා ඒ කැපකිරීම කරන්නට හැකියාවක් නැත්තම් තමන්ගේ ජීවිතයේ පෞද්ගලික ඒ අරමුණු පමණක් ඉෂ්ට කරගන්නට යොමු වුණොත් එහෙම පින්නතුනි ආන්න එතකොට ඒ ත්‍යාගවන්ත භාවය දුරු කරගත්තොත් ඒ ජීවිත අසාර්ථක වෙන්න ඒක හේතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම පින්නතුනි අත්හැරීම පුහුණු කරන්න ඕන බෞද්ධයන් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ තෘෂ්ණාව, තණ්හාව දුරු කරන මාර්ගය. ඉතින් ඒක නිසා මේ තණ්හාවේ යථා ස්වභාවය, ආශාවේ යථා ස්වභාවය, තමන්ගේ රුචිවල යථා ස්වභාවය වටහාගෙන ඒ කැපකිරීමක් කරන්න ඕනේ, අත්හැරීමක් කරන්න ඕනේ. ආන්න ඒක නිසා එහෙමනම් ත්‍යාගශීලී ගුණේ පුහුණු කරන්න ඕනේ. විශේෂයෙන්ම ඕනෝන් විවාහ ජීවිත ගත කරනකොට ඉතින් භාර්යාවට ස්වාමි පුරුෂයාගේ නන්දලා නන්ද මාමා නැත්නම් අම්මා තාත්තා පින්වත්නි විශේෂයෙන්ම සඳහන් කරනවා භාර්යාව කල්පනා කරන්න ඕනේ ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තා තමන්ගේම දෙමව්පියන් හැටියට. ඒ වගේම ස්වාමි පුරුෂයාත් කල්පනා කරන්න ඕනේ භාර්යාවගේ අම්මා තාත්තා තමන්ගේම අම්මා තාත්තා විදියට සලකන්ට පුරුදු වෙන්න ඕනේ. අද සමාජයේ පින්වතුනි අපි දකිනවා මෙන්න මේ විෂමතාවය. සමහර වෙලාවට ස්වාමියා ස්වාම පුරුෂයා කැමති නැහැ භාර්යාවගේ අම්මා තාත්තට භාර්යාව සලකනවට ඒ වගේම භාර්යාව කැමති නැහැ ස්වාම පුරුෂයා ස්වාම පුරුෂයාගේ අම්මා තාත්තට ඥාතීන්ට ඒ වගේම සහෝදර සහෝදරියන්ට උපකාර කරනවට භාර්යාව කැමති නැහැ ස්වාම පුරුෂයාත් කැමති නැහැ ඉතින් භාර්යාව තමන්ගේ අම්මා තාත්තට සහෝදර සහෝදරියන්ට ඒ වගේම ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට සලකනවට උපකාර කරනවට ස්වාම පුරුෂයා කැමති නැහැ. ආන්න බලන්න එතකොට දැන් මෙන්න මේ ජීවිතේ ඕනෝන්ගේ කැපකිරීමක් නැතිකම නිසා පින්නතුනි අර සමහර වෙලාවට ඒ ප්‍රශ්න ගැටලු උද්ගත වෙලා අර පෞල් ජීවිත දෙදරලා යන්ටම හේතු වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සම්බුදු දහම ශ්‍රවණය කරලා ඒ ධර්මයේ තමන්ගේ සාර්ථක ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය පදනම බුදුරජාණන් වහන්සේ සකස් කරලා දුන්නා. පින්නතුනේ ආන්න ඒ බුදුරජාණන් වහන්සේගේ දහම අපේ ජීවිතවලට ගලප ගන්න ඕනේ. විශේෂයෙන්ම අද අපි පින්නතුනි ලංකා භූමිය ඊටාම ශාස්ත්‍රීයක ධාර්මික අවධියක් යුගයක් හැටියට අපිට සලකනවා නම් සලකන්ට තියෙන්නේ ඒ ශ්‍රී විභූතියෙන් පිරුණු අනුරාධපුර යුගය. ඒ අනුරාධපුර යුගයේ පින්නතුණි ඉඳලාම ක්‍රමානුකූලව අපේ මේ සම්බුදු දහම ඒ වගේම අපේ සමාජයේ ජන සමාජයේ නොඑක් නොඑක් ආකාරවලට පිරිහීමකට පත් වුණා. ඉතින් එතකොට පින්නතුණි විදේශීය ආක්‍රමණ වැඩි වුණායින් අනතුරුව අපේ සම්බුද්ධ ධර්මය සහ සදාචාරය ටිකින් ටික මිනිස්සු ඈත් කරන්න පුරුදු වුණා. අර බුදුදහමෙන් ගත්ත ආభాසයේ ජීවිතේට ටික ටික ඈත් කරන්න පුරුදු වුණා. ආන්නේ ඈත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගුණහීන මුග්ධ පුද්ගලයන්ගේ වැඩිවීම සමාජයේ සිද්ධ වුණා. ඉතින් ඒක නිසා ගුණ ධර්මයෙන් පෝෂිත සදාචාරවත් ජාතියක් වෙන්නතුනි පරිහානියට යන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා ඒකෙන් සිද්ධ වුණේ මහා අනර්ථයක් අපේ බෞද්ධ ජන සමාජයේට. අන්තිමට මිත්‍යා ධර්ම කාරණාවන් එකතු වෙන්න පටන් ගත්තා. ධර්ම විකෘති කිරීම තව තවත් උත්සන්න වෙන්න පටන් ගත්තා. පින්නතුනි මේ ධර්ම විකෘති කිරීමේ අද ඊයක පටන් ගත්ත එකක් නෙමෙයි. මේ ධර්මයේ විකෘති කරන්න පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ලෝකයට දායාද කරපු දවස්වල ඉඳලම සාසන ඉතිහාසයේ මේ ධර්මය ක්‍රමානුකූලව ටික ටික විකෘති කර කර එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව පළවෙනි ධර්ම සංගායනාව පවත්වලා ඒකයි මේ ධර්මයේ සුරක්ෂිත කරන්ට යෙදුනේ. ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලයේ පින්නතුණි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්කා හරියට මල් ආසනයක තැම්පත් කරලා තියෙන මල් සමූහයක් වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම විනය පැවතුනේ. ඉතින් උන්වහන්සේ අර සුබද්‍ර කියන භික්ෂුන් වහන්සේගේ අබද්‍ර වචනයත් සමගම කල්පනා කළා මේ ධර්මය විනාශ වෙන්න කලින් ඒක රාශී කරන්න ඕන සංග්‍රහිත කරන්න ඕන කියලා කල්පනා කරලා උන්වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග 499ක් මහරහතන් වහන්සේලා සමග හරියට අර මල් ආසනයේ තිබුණු මල් නූලකින් අමුණලා සුරක්ෂිත කරනවා වගේ මේ ධර්ම විනය සුරක්ෂිත කළා පළවෙනි ධර්ම සංගායනාවෙන් ආන්න ඒ ත්‍රිපිටක තේරවාදී ධර්මය දෙවනි ධර්ම සංගායනාවේදී වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දස අකැප වස්තුන් පනවා ගනිමින් සංඝයාට ඒවා කැපයි ආදී වශයෙන් කැප කරගන්නට පටන් ගත්තා. ඉතින් ඔවුන් පින්නතුණි විකාල භෝජන ඒ වගේම මිල මුදල් පරිහරණය කිරීම ආදිය භික්ෂුන් වහන්සේලාට කැපයි කියලා පනවා ගනිමින් දස අකැප වස්තුන් කැප හැටියට පනව ගන්නට උත්සාහවන්ත වුණා. නමුත් මේ ධර්මයේ සුරක්ෂිත කළා පින්නතුණි. කාකණ්ඩ පුත්‍ර යසමහ තෙරුන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලා 709කගේ උපකාරයෙන් ධර්ම විනය නැවතත් සුරක්ෂිත කළා. ඉතින් ඊට පස්සේ මේ ධර්ම විනය නැවතත් අපිරිසිදු වුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236ක් විතර යනකොට අන්තිමට විනය කර්මයක්වත් කරගන්න බැරි උපෝසතය කර්මයක්වත් කරගන්න බැරි මට්ටමටම ධර්ම විනය පින්නතුනේ අපිරිසිදු වුණා. ඒ දුස්සීල ඒ වගේ මිත්‍යා දෘෂ්ටික පිරිස ශාසනයට එකතු වෙච්ච නිසා ලාභ කීර්ති ප්‍රයෝජන වෙනුවෙන් මොකද බෞද්ධ ජනතාව පින්නතුනි මේ අරිහත් දජය මේ කතාවත චීවරයට හරීම සංවේදී ඒක නිසා දොහොත් මුඳුන් දීලා වන්දනමාන කරලා බිම වැතිරිලා වන්දනමාන කරලා ගෞරව සම්මාන දක්වනවා පින්නතුනි ඒ තරම් මහා සංවේදී පිරිසක් බෞද්ධ ජනතාව කියලා කියන්නේ ඉතින් අර සංවේදී පිරිසට පින්නතුනි අතරට ඇවිල්ලා මේක විනාශ කරන්න තියෙන ප්‍රබලම මාධ්‍ය තමයි මේ චීවරය. ආන්න ඒක නිසා බොහෝ මිත්‍යා පිරිස්, මිත්‍යා දෘෂ්ටිය දහන පිරිස් චීවරය පෙරවගෙන බුද්ධ ශාසනය තුන්වෙනි ධර්ම සංගායනාව වෙන විට අපිරිසුදු කරමින් සිටියේ. නමුත් හැබැයි පින්වතුනි ධර්මාශෝක රජතුමා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපකාරයෙන් මේ ධර්ම විනය මොකද්ද කියලා හරියාකාරව තේරුම් ගත්තා. රටේ රජතුමා ධර්ම විනය හරියාකාරව තේරුම් ගත්ත නිසා එදා දුසිල් මහණුන් 60000ක් ශාසනයෙන් නිරපලා දාන්නට හැකියාව ලැබුණා. ඒ රජතුමා පින්නතුනි සම්‍යක් දෘෂ්ටි අරගෙන මේ සැබෑ ධර්ම විනය මොකද්ද කියන එක පිළිබඳව හොඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම නිසා ඒක නිසා විශේෂයෙන්ම රටක රාජ්‍යක රජතුමාගේ ස්වභාවය අනුව තමයි රටවැසියන්ගේ ජීවිත පින්නතුනේ තීරණය වෙන්නේ. අර රාජෝවාද සූත්‍රයේ දේශනා කරන්නේ ගවංචේතන මානානං ජිම්මං ගච්ඡති පුංගව්. සබ්බං ගාවි ජිම්මං යන්ති නෙත්තේ ජිම්මං ගතේ සති. ඒව මේසු මිනිස්සේසු යෝ හෝති සෙක්ත සම්මතෝ සෝචේ අධම්මං චරති පගේ විතරාපජා. සබ්බං රට්ඨං දුක්ඛං සේති රාජා හෝති අදම්මිකෝ කියලා දේශනා කළානේ. ගවංචේ තරමානානං ජිම්මං ගච්ඡති පුංගව සාමාන්‍යයෙන් ගංගාවක වගේ ගවරලක ඉන්නවා පින්නතුනේ ප්‍රධාන ගවේ. දැන් මේ ගවරල එතර කරන වෙනකොට අර ප්‍රධාන ගවයා ඉදිරියෙන් යනකොට ඒ අනුව තමයි ගවරල පසුපසින් යන්නේ. ඉතින් ප්‍රධාන ගවයා දියසුලියක් ආදිය ළඟින් ගියොත් ඉතින් ගව රැළම අනතුරටපත් වෙනවා අර දියසුලිය ආදියට අහුවෙලා තාන අනතුරු වලට අහුවෙලා ඒ වගේ තමයි ඒව මේසු මිනිස්සේසු ඒ වගේ තමයි මේ මිනිස්සු අතරත් ඉන්නවා ඒව මේසු මිනිස්සේසු යෝ හෝති සෙත්ත සම්මතෝ යම්කිසි ශ්‍රේෂ්ඨයි සම්මත පුද්ගලයෙක් ඉන්නවා රජෙක් කියලා පුද්ගලයෙක් ඉන්නවා පිරිසට නායකත්වය දෙන සෝචේ අදම්මං චරති ඉතින් ඒ පුද්ගලයා අධාර්මී හැසිරෙනවා නම් සගේ විතරාපජා අනිත් ඇත්ත පිළිබඳව කුමන කතාවක්ද? පින්නතුනි ඔය කාරණය රටකට විතරක් නෙමෙයි ආයතනයකටත් ඔය විදිහම තමයි. ඒ වගේම පාසලක් ගත්තත් ඔය විදිහම තමයි. ඒ වගේම ඔය කාරණය gedarak ගත්තත් ඔය විදිහම තමයි. පවුලක් ගත්තත් ඔය විදිහම තමයි. රටක නායකයා අධාර්මික වුණොත් රටවැසියත් ක්‍රමානුකූලව අධාර්මික වෙනවා. ආයතනයක නායකයා දුර්වල වුණොත් අධාර්මික වුණොත් ඒ ආයතනයෙන් අනිත් ඇත්තොත් අධාර්මික භාවයට පත් වෙනවා. ඒ වගේම පාසලක විදුහල්පතිවරයා අධාර්මික වුණොත් පින්වතුනි දරුවන්ගේ අනාගතයත් එතනින්ම ඉතාම අවාසනාවන්ත වෙනවා. ඉතින් අර පින්වතුනි එක්තරා පාසලක අපේ ප්‍රදේශයේ එක්තරා පාසලක මේ චත්තමානවක ගාතාවන් පින්වතුනි ගීතයට නගලා ඉතින් දරුවන්ට අහන්ට සලස්සනවා. ඒ වෙලාවේ අපි ඒ විදුහල්පතිවරයාට පැහැදිලි කරලා දුන්නා මේ මේ දේ කරන්න එපාය කියලා. නමුත් පින්නතුනි ජාතියේ මුරදේවතාවන් හැටියට මේ චීවරය පරවගත් මහා සංඝරත්නය සැලකුවත් අද මේ මහා සංඝරත්නය කියන වචනය සත පහකට ගණන් ගන්නේ නැති ස්වභාවයට බොහෝ වෙලාවට පත් වෙලා තියෙනවා. ඒක නිසා නමුත් කනකටවත් ගත්තේ නැහැ පින්නතුනි. අන්තිමට දැන් අර දරුවෝ සමහර වෙලාවට චත්තමානෝක ගාතාවන් ශ්‍රවණය කරන්නේ ඔඩ තියෙන ඒ ඩෙස් එකකට තට්ටුවක් දමදම අන්න ඒ විදිහට පින්නතුනි බලන්ට එතකොට මේ ප්‍රධානියා ගන්න තීරණයට අනුව තමයි පහළ සිටින ඇත්තන්ගේ ස්වභාවය සකස් වෙන්නේ. ඒ වගේම තමයි පවුලක් ගත්තත් ඉතින් දෙමව්පියන්ගේ හැසිරවීමට අනුව තමයි දරුවන්ගේ අනාගතය තීරණය වෙන්නේ. දෙමව්පියන් සදාචාරවත්ව ගුණධර්ම ඇතුව ජීවිතය ගත කර කළොත් දරුවන්ගේ ජීවිත යහපත් වෙනවා. දෙමව්පියන් දුරාචාරයට ඇබ්බැහි වෙලා, දුසිරිතට ඇබ්බැහි වෙලා, ඒ වගේම ඒ දෙමව්පියන් තමන්ගේ ජීවිතය ගත කරන අධාර්මික පිළිවෙත ඇති වුණොත් එහෙම පින්නතුනි දරුවන්ගේ ජීවිත අවාසනාවන්ත භාවයට පත් වෙනවා. හැබැයි දෙමව්පියන් හොඳ සමගියෙන් යුක්තව මේ කියපු ආකාරයෙන් සම සද්දා, සම සීල, එවැගේම සම ඡාග කියන මෙන්න මේවා සම්පූර්ණ කරගනිමින් සතුටින් ජීවත් වුණොත් පින්නතුනි අර දරුවන්ගේ ජීවිතත් ಗುಣධර්ම වලින් සදාචාරයෙන් පිරුණු හොඳ යහපත් දරු පිරිසක් බවට පත් වෙනවා. අන්න එතකොට පවුල යහපත් වුණොත් තමයි පින්නතුනි රට යහපත් වෙන්නේ, ගම යහපත් වෙන්නේ, ප්‍රදේශය යහපත් වෙන්නේ. ඒ වගේම ඒහා සමගම තමයි රටම යහපත් වෙන්නේ. ඒක නිසා හැමෝම කල්පනා කරන්න ඕන පින්නතුනි සදාචාරවත් ජීවිතයකට අපි මුල පුරන්න ඕනේ. සදාචාරවත් ජීවිතයක් ගත කරන්න ඕනේ. බුදුදහම ඒකට අපිට මහ පුදුමාකාර උපකාරයක් කරන්න පින්නතුනි. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට හොඳට සහසම්බන්ධ කරගන්න ඕනේ. ඒ වගේම තමයි සමපඤ්ඤා කියලා කිව්වා. දැන් විශේෂයෙන්ම ස්වාමි භාර්යාවන් ඕනෝන් ජීවිතය ගත කරනකොට කල්පනා කරන්න ඕනේ තම තමන්ගේ චරිත ස්වභාවයන් පිළිබඳව. ඒ වගේම සමහර විට ද්වේෂ චරිත ඉන්නවා, රාග චරිත ඉන්නවා, මෝහ චරිත ඉන්නවා, සද්ධා චරිත ඉන්නවා, ඒ වගේම බුද්ධි චරිත ඉන්නවා. විවිධාකාර චරිත ස්වභාවයන් තියෙනවා. ඒ චරිතානුකූල හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන ඕනෝවුන් මගේ ස්වාමි පුරුෂයා මෙන්න මේ වගේ චරිතයක්. මගේ භාර්යාව මෙන්න මේ වගේ චරිතයක්. අන්නේ චරිතානුකූලව වටහාගෙන කටයුතු කරනකොට ඕනෝවුන්ට නුවණින් ඒ වටහාගෙන කටයුතු කරන පදනම මත තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ඒක නිසා මේ සත්වයන්ගේ පින්නතුනි කෙලෙස් ස්වභාවයන් විවිධාකාරයි. ඉතින් සත්වයෝ කෙලෙස් වලින් ආකින්න වෙලා, කෙලෙස් වලින් බරිත වෙලා තමයි මේ සමාජයේ ගත කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ මේ ගිහි ජීවිතයක් ගත කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොනරෙකුට උපමා කරලා පෙන්වුවා පින්නතුනි. මොනරෙකුට උපමා කරලා පෙන්නුවේ මේ ගිහි ජීවිතයක් ගත කරනවා එක ඊටාම අපහසු බව පෙන්වන්නට ඒ වගේම මේ පැවිදි ජීවිතයක් සාසනයේ පිළිවෙත් ගුණධර්ම පුරන ජීවිත පින්නතුනි පැවිදි ජීවිත හංසයෙකුට උපමා කළා භික්ෂුව විශේෂයෙන්ම අල්පේච්ඡ වෙන්න ඕනේ ඒ වගේම භික්ෂුව අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුන කරණීය මෙත්ත සූත්‍රයේ භික්ෂුව මෛත්‍රී සහගත භික්ෂුවක් තුල වැඩෙන්න ඕනේ ಗುಣධර්ම 14ක් දේශනා කළා එහි අප්‍රකිච්ඡතාවය සල්ලෞක වුත්ති ආදී මේ දේශනා කළේ කෘත්‍ය අඩු බවට පත් කර ගන්න ඕනේ. ඒ වගේම සැහැල්ලු පැවතුමක් ඇති කෙනෙක් බවට පත් කර ගන්න ඕනේ. ඒ ඉතින් එහෙම භික්ෂුවට ඒ වගේම ලද දෙයින් සතුටු වෙන වාගේ ගුණා ගුණ ධර්ම රාශියක් පුරුදු පුහුණු කරගන්නට අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් ඒ භික්ෂු ජීවිතය පින්නතුනි වගේ නෙමේ ගිහි ජීවිතය. ඒක නිසා ගිහි ජීවිතයේ ඊට වඩා යුතුයකම් වගකීම් පවුල වෙනුවෙන් වගකීම් දෙමව්පියන් වෙනුවෙන් යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්ට තියෙනවා ඒ වගේම සමාජය වෙනුවෙන් යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්ට තියෙනවා ආන්න ඒ නිසා විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ මේ ගිහි ජීවිතයක් ගත කරන විශේෂයෙන් විවාහ ජීවිත ගත කරන ඇත්තන් හොඳට ඔවුනොවුන් කෙරෙහි අවබෝධයෙන් ජීවිතය ගත කරන්න ඕනේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාජයේ ජීවත් වෙන පෞල් ජීවිත ස්වාමි භාර්යාවන් වර්ග හතරකට පෙන්නලා දේශනා කරනවා. මතෝ මතාය සද්දින් සම්වත්තති. ඒ වගේම දේවෝ මතාය සද්දින් සම්වත්තති. ඒ වගේම මතෝ දේවියා සද්දින් සම්වත්තති දේවෝ දේවියා සවතද්දින් සම්වත්තති කියලා. පින්වතුනි මතෝ මතාය සද්දින් සම්වත්තති කීවේ හොඳට දැකලා ඇති මලකඳම් මලකඳම් එක්ක ජීවත් වෙනවා හා සමාන ජීවිත තියෙනවා. මලකඳක් කියන්නේ මේ මරුණු කාන්තාවක් එක්ක මරුණු ස්වාමියෙක් නැත්නම් පුරුෂයෙක් ජීවත් වෙනවා කියන එක නෙමෙයි. හරියට ඒ වගේ පින්වතුනි. මතෝ එතන ස්වාම පුරුෂයා පංච දුෂ්චරිතය දෙනවා. ප්‍රාණඝාතය කරනවා, අනිත් අතන්ගේ දේවල් හොරකම් කරනවා, කාම මිත්‍යාචාරය හැසිරෙනවා, බොරුවෙන්, මුලාවෙන්, වංචාවෙන්, කපටිකමෙන් අනිත්‍යත්ව රවට්ටනවා, සුරාව, මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, මත් දුම්බැටි, මත්වැටි ආදී එනොයේ මත්ද්‍රව්‍ය වර්ග පාවිච්චි කරනවා. ඒ වගේම තමයි බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් දේවල් හිස් වචන කතා කර කර ඉන්නවා. හොඳට බලා ගන්න පුළුවන් පින්නතුනි. දැන් කඩ මණ්ඩියක් ගාවට ගියපුවාම එහෙම නැත්නම් ඔය සාමාන්‍යයෙන් බෝක්කුඩ තව ප්‍රසිද්ධ ස්ථානවල කඩවල් ගාව නිකම් පින්නතුනි දවස නාස්ති කර කර කයිවාරු ගහ ගහ තමන්ගේ ජීවිත කාලකන්ණි භාවයට පත් කරගන්න ඇත්තෝන් තරම් ඉන්නවා. හොඳට බටපිටාව බලනකොට පේනවා. ඒක නිසා හරියට මැරුණු කෙනෙක් වාගේ ಗುಣ සාරා දමමින් ජීවිතය ගත කරනවා. ඒ වගේම දැඩි විසම ලෝභයටපත් වෙනවා. ඒ වගේම ද්වේෂයෙන් අනිත්‍යත්වන්ව වෙනසේවා කියන සිතුවිල්ලෙන් ව්‍යාපාද සහිතව ජීවත් වෙනවා. අනිත් එක මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වෙනවා. ඒක නිසා හරියට සම්බුදු දහම වටහා ගන්නෙ නෑ. ඉතින් එක එක මිත්‍යා මතධාරීව මිත්‍යා දෘෂ්ටි පස්සේ ගමන් කරමින් ජීවත් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ත යෙදුනේ උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝබි වඩ්ඩති උත්ථානවතෝ උත්සාහවන්ත වෙන්න අරඹු වීරිය ඇත්තෙක් බවට පත් වෙන්න සතිමතෝ සතිමතෝ කියලා කිව්වේ සිහියෙන් යුක්තව ගත කරන්ට ජීවිතය සුචිකම්මස්ස කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යහපත් කරගන්නට නිසම්මකාරින හොඳ කල්පනාවෙන් ජීවිතය ගත කරන කෙනෙක් බවට පත්වෙන්න සංයතස්සච ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය দমনයකට ලක් කරගන්නට ඉන්ද්‍රිය පිනවීම බුදුරජාණන් වහන්සේ ගිහි කෙනාට බැලක්ුවේ නැහැ නමුත් අවම වශයෙන් පංචශීල ධර්මයවත් ආරක්ෂා කරගනිමින් ඉන්ද්‍රිය দমনයෙන් යුක්තව කටයුතු කරන්නට ධම්මජීවිනෝ ධාර්මික ජීවිතයක් ගත කරන්ට ඒ පංච වෙළඳාමින් අධාර්මික පංච වෙළඳාමින් දුර වෙලා ගොවිකම රාජ්‍ය සේවය ඒ වගේම යහපත් වෙළඳාම ආදී මේ ජීවන පැවැත්ම සිද්ධ කරන්ට ඒ වගේම අප්‍රමත්තස් අප්‍රමාදීව කුසල දහම් වඩා ගනිමින් ඒ වගේම පංචශීල ධර්මය ආරක්ෂා කරන අතර ඉතින් සතර පොයටම හැකියාව නැත්නම් අඩුම ගාන්නේ 15ක පොයකටවත් උසස් සීලය සමාදන් වෙමින් සිල් ගුණ ආරක්ෂා කරගනිමින් ජීවිතේ පවත්වන්නට මෙන්න මෙහෙම උත්සාහවන්තව වීරයවන්තව මේ විදිහට කටයුතු කරන කෙනාගේ යසස කීර්තිය දියුණුව ඉක්මනින්ම සැලසෙනවා කියන එකයි බුදු වදන පින්නතුනේ බලන්න එතකොට මේ බුදු වදනට කොතරම් පිටුපාලද අපි අද අපේ ජීවිත විනාශ මුඛයටපත් කරගන්නේ. ඉතින් ඒක නිසා කල්පනා කරලා බලන්න මතු ඒ කියන්නේ මේ මරුණු කෙනෙක් මතාය සද්දින් ඉතින් භාර්යාව ගත්තත් පින්නතුනි ප්‍රාණඝාතය කරනවා ඒ වගේම සොරකම් කරනවා කාම මිත්‍යාචාරය හැසිරෙනවා බොරු කියනවා මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා කේලම් කියනවා පරස වචන කියනවා හිස් දේවල් සිද්ධ කරනවා හිස් වචන කතා කර කර ඉන්නවා ඒ වගේම තමයි අනිත් අත්තන්ගේ දේවල් වලට ආස කර කර ඉන්නවා ව්‍යාපාද සිතින් යුක්තව ඉන්නවා මිත්‍යා දෘෂ්ටික අදහස් පෙරදරි කරගෙනම ජීවත් වෙනවා ආන්න ඒකයි කිව්වේ හරියට මලකඳක් මලකඳක් එක්ක ජීවත් වෙනවා වගේ හැබැයි එහෙම ජීවිතත් ගෙවිලා යනවා හේතුව ඇයි දෙන්නම එකම ස්වභාවය නිසා ගැටුම් අතර හරි ඒ ජීවිත ගෙවිලා යනවා තවත් පින්නතුනේ තිබුණා දේශනා කළා දේවෝ මතාය සද්දින් ඒ කියන්නේ පින්නතුනි තමන්ගේ පුරුෂයා එහෙම නැත්නම් ස්වාම පුරුෂයා බොහෝම ශ්‍රද්ධා සම්පන්නව පංච සුචරිතයේ වඩමින් දස කුසල ප්‍රතිපදා වඩමින් දාන සීල භාවනා පත්ති දාන පත්තානුමෝදනා වෙය්‍යවච්ච අපචායන ධම්මදේශනා ධම්ම ශ්‍රවණ ditthුජ කම්ම ආදී කුසල ධර්මයන් සිද්ධ කරමින් තමන්ගේ ජීවිතය සදාචාරවත්ව ಗುಣධර්ම වලින් පරිපූර්ණ ආකාරයෙන් ගත කරනවා. හැබැයි භාර්යාවට එහෙම ජීවිතයක් නැහැ ඉතින්. භාර්යාව ස්වාමියා රවට්ටනවා. ඒ වගේම ප්‍රාණඝාතය කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා. ඒ වගේම අනිත් අත්තන්ගේ දේවල් වලට ආස කර කර හූල්ල හූල්ල ඉන්නවා. තරහ ව්‍යාපාද සිතින් ගත කරනවා. ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් වල එල්බිලා ඉන්නවා. ඉතින් මේ විදිහට බලනකොට පින්නතුනි පංච දුස්චරිතයේ දස අකුසල් සිද්ධ කරමින් භාර්යාව ඊටාම් දුස්චරිත දුස්සීල ජීවිතයක් ගත කරනවා. ආන්න එතකොට හරියට දෙවි කෙනෙක් පින්නතුනි මලමිණියක් එක්ක ජීවත් වෙනවා වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමා කරලා පෙන්වුවේ. ඒ වගේම තමයි මතෝ දේවියා සද්දින් සම්වත්තති. මලකඳක් දේවි දෙවඟනක් එක්ක ජීවත් වෙනවා හා සමාන ජීවිතයක් තියෙනවා. ඉතින් ස්වාම පුරුෂයාගේ පින්නතුනි ගුණයක් ආරක්ෂා කරන්නට පෙළඹෙන්නේ නැහැ. ඉතින් බොහෝ විට ස්වාම පුරුෂයා පංච දුස්චරිතය સિદ્ધ කරනවා. ඒ වගේම දස අකුසල් දහම් වඩනවා. ඒ විතරක් නෙමෙයි ස්වාමි පුරුෂයා ප්‍රාණඝාතය සිද්ධ කරනවා, අදත්තාදානය සිද්ධ කරනවා, කාම මිත්‍යාචාරය සිද්ධ කරනවා, එවැගේම බොරුවෙන්, මුලාවෙන්, වංචාවෙන්, කපටිකමෙන් අනිත්‍යත්ව රවට්ටනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. සමහර වෙලාවට උදේ ඉඳන් හැන්ද වෙනකම් පින්නොතනේ කට ගොන්නක් බීගත්ත ගමන්ම ජීවත් වෙනවා. එවැගේම নানা ආකාර ඒ තියෙන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ජීවිතේ විනාශ කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, අනිත් අත්තන්ගේ දේවල් වලට ආස කර කර ඉන්නවා. මේ කියපු දස අකුසල කර්මපතම සිද්ධ කරනවා. ඒ වගේම තමයි අනිත් අත්තන්ගේ ශ්‍රද්ධාව විනාශ කරමින් තමන්ගේ ජීවිතයත් විනාශ කරගනිමින් අනිත් අත්තන්ගේ විනාශයත් පිණිස කටයුතු කරනවා. හරියට මල කඳක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හරි පින්නතුනේ හරිම ලේසි මෙහෙම චරිත දැක ගන්නට. සමාජයේ ඕනතරම් ඉන්නවා පින්නතුනේ මේ මල කඳක් වගේ ජීවිත. තමන්ගේ ආගමට දහමට ගරුත්වයක් නැතුව ජීවිතේ ඊටාම කාලකන්‍ය ස්වරූපයෙන් ගත කරන ඇත්තෝන් තරම් ඉන්නවා. හැබැයි සමහර එහෙම පවුල්වල භාර්යාවන් ඉන්නවා හරීම ශ්‍රද්ධාවන්තයි. ඒ වගේම බොහොම ගැටුම් මැද හරි පින්නතුණි සීලය ආරක්ෂා කරගන්නවා. තමන්ගේ දරුවන්ට හොඳ මවක් හැටියට කටයුතු කරනවා. ගුණධර්ම පිරිකාන්තාවක් හැටියට කටයුතු කරනවා. සද්දා සීල සුත ඡාග පඤ්ඤා ආදී ධර්මතා වලින් යුක්ත ආකාරයෙන් ගත කරනවා. ඉතින් ඒක නිසා හරියට මලකඳක් දෙවඟණක් එක්ක ජීවත් වෙනවා කියලා පින්නතුනි දේශනා කළා. ඒ වගේම තමයි දේවෝ දේවියා සද්දින් සම්බත්තති. ඒ දේශනා කළේ ස්වාමි පුරුෂයාත් ඊටාම සද්ධා සම්පන්නයි, සීල සම්පන්නයි. දහමින් පින්නතුනි ධර්මඥානය ඒ වගේම මේ ආගම දහම පිළිබඳ අවබෝධය බොහොම හොඳින් තියෙනවා. ඒ වගේම ශ්‍රුත ඡාග දන් දීම් ආදී ඇලුණු කෙනෙක් දාන සීල භාවනා පත්තිදාන පත්තානුමෝදන ආදී දසපින් කිරියවත්වල නිරන්තරයෙන් ඇලුණු කෙනෙක් ඒ විතරක් නෙමෙයි පින්නතුනේ හොඳ ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරන කෙනෙක් නුවණින් යුක්තව කල්පනා කරමින් ගැටුම්කාරී අවස්ථාවලට ඊටාම හොඳින් සාර්ථකව පිළියම් යොදමින් ගැටුම් ඇති නොවීමට වග බලා ගනිමින් මේ සමාජීය පරිසරයත් ඒ වගේම පවුලේ පරිසරයත් ඉතාම හොඳට සුරක්ෂිත කරගෙන ජීවත් වෙන ස්වාමි පුරුෂයන් සිටිනවා පින්නතුනේ. ඒ විතරක් නෙමෙයි භාර්යාවන්. භාර්යාවත් ඉන්නවා පින්නතුනේ හොඳ සීලවන්තයි. එවැගේම සද්දා සීල සුත ඡාග පඤ්ඤා ආදී මේ ධර්මතා වලින් සමන්විතයි. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා පින්නතුනි ධර්ම ඥානෙන් පෝෂිතයි, භාවනා ඥානෙන් පෝෂිතයි. සමහර විට දූ දරුවනුත් කැටුව ස්වාමි භාර්යාවන් පින්නතුනි පන්සල් වෙහෙර විහාර සෙනසුන් ඇසුරු කරමින් තමන්ගේ සීලාදී ගුණධර්ම පාරමී ධර්ම ශක්තිය බෝධිපාක්ෂික ධර්ම ශක්තිය දිනු කරගන්න වාසනාවන්ත බෞද්ධ ස්වාමි භාර්යාවන් බෞද්ධ අබෞද්ධ වේවා පින්වතුනි මේ කියන ධර්මතාවල පිහිටපු වාසනාවන්ත විවාහ ජීවිත ගත කරන මව්වරු පියවරු වාසය කරනවා පින්නතුනි. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ අපේ මේ ලංකාද්වීපයේ ධර්මද්වීපයේ මේ පුංචි රට වාසනාවන්ත බෞද්ධ ජීවන ප්‍රතිපදාවක් අනුගමනය කරන ඉතාම වාසනාවන්ත පිරිසක් ජීවත් වෙන වාසනාවන්ත රටක් බවට පින්බර භූමියක් බවට පත් වේවා කියන එකයි අපේ පින්නතුනි ඒ කායන ප්‍රාර්ථනාව සහ ආශිර්වාදයේ පවතින මහා සංඝරත්නය හැටියට.